දැන් අපි සිත පිළිබඳව තමයි අපි දැන් විග්‍රහ කරගෙන සොයා බලාගෙන යන්නේ සිත කියලා කියන්නේ කුමක්ද කියන මේ කාරණාව පිළිබඳව දැන් අපි සෑහෙන දුරට ඇවිදින් තියෙනවා හිත කියන්නේ කුමක්ද කියලා අපි අන්තිමට නතර වුණේ කුමක්ද සිත කියලා කියන්නේ වේගයක් පමණයි අනිත්‍යයි කියන එකයි යමක් අනිත්‍ය නම් එතන සැපක් වෙන්න බෑ. එතන තියෙන්නේ දුකක්. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වටිනා දෙයක් වෙන්න බෑ. එහෙනම් අපි මේ පිළිබඳව තවදුරටත් අවබෝධ කර ගැනීම සඳහා ඉදිරියට ගමන් කරමු. හොඳයි. දැන් අපි සිත පිළිබඳව තමයි පරීක්ෂා කරගෙන විග්‍රහ කරගෙන යන්නේ. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. සිත පිළිබඳව අවබෝධ කරගන්න එක. යම් කෙනෙක් සිත පිළිබඳව හරියට අවබෝධ කරගත්තොත් එයා රහතන් වහන්සේ නමක්. තේරුණේ? ඉතින් මේ ඔය පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රහත් නොවුනා වූ සියලුම දෙනාගේ හිතට කියන නමක්. ඒක ඒ තුල මොනවද තියෙන්නේ? තණ්හාව උපාදානයි. උපාදානයෙන් භවයට යනවා. භවාංග චිත්තය කියන්නේ ඔන්න ඕක තමයි. භවයේහි අංගයක් බවට පත් වෙන සිත. දැන් මේ භවය නිරුද්ධ කරන්න නම් මොකද කරන්න ඕනේ? භවයට යන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. භවයට යන්නේ කොහොමද? අවිද්‍යාව නිසා මේ සිත නිට්ටයයි, සැපයි, ආත්මයි කියලා මුලා වෙනවා. මුලා වෙනකොටම මොකද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. තණ්හාවෙන් උපාදානයට යනවා, උපාදානයෙන් භවයට යනවා. ඔන්න භවාංග සිත සකස් වෙන ආකාරය. ඒතකොට රහතන් වහන්සේගේ හිත භවංග නෙමෙයි. ඒවා භවයට යන්නේ නැහැ. මොකද රහතන් වහන්සේ යථාර්ථය දන්නවා, සිතෙහි වේගයක් දන්නවා. ඒ වේගය නිසා උන්වහන්සේලා මේ සිත පිළිබඳව ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. තණ්හාවට යන්නේ නැහැ, උපාදානයට යන්නේ නැහැ, භවයට යන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේගේ හිත හැර අනික් සියලුම සිත් භවංගයි. භවංගයි කියන්නේ පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි, භවංග චිත්තය කිව්වත් එකයි. ඕක මේ අපිරිසිදු වුණ හිතක් භවංග චිත්තය කියන්නේ භව අංග කියනකොටම තේරෙනව නේද මොකද්ද මේ භවයේහි අංගයක් බවට පත් වුණා භවයේහි අංගයක් බවට පත් වෙන්න මොනවද ඕනේ අවිද්‍යාව ඉතින් ඊළඟට ඕනේ කරන්නේ තණ්හාව ඊළඟට උපාදානය ඊළඟට භවය ඒකෙන් තමයි ජාතියටපත් වෙලා ජරා මරණයටපත් වෙන්නේ මේ මේ භවංග චිත්තය එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධය පිරිසිදු කර ගැනීම තමයි අපේ මේ ව්‍යායාමය. ඒ සඳහා තමයි. මේක සකස් වන ආකාරය අපි තේරුම් ගන්න ඕනේ. සිතක් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඈ ඔය සිතක් කියන්නේ භවාංග ditthiye ගැන කතා කරන්නේ සිතක් කියන්නේ මන කියන කට්ටිය. සිතක් කියන්නේ මනලු. සිත කියන්නේ මොකද්ද කියලා මන කියනවා. මන කියන්නේ රූපයක්. තේරුණා නේද? තව කෙනෙකුගෙන් සිත කියන්නේ මොකද්ද කියලා අහපුවම විඥානය කියනවා. විඥානය කියන්නේ ධාතුවක්. සිතක් කියන්නේ මොකද්ද මේ තියෙන්නේ? ඔන්න. ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ. අකුල නැහිත දිගාරි නැහිත. <laughs> ඈ? ඔසවන හිත, පාත් කරන හිත ඔය තියෙන්නේ. ලෝකයේහි ක්‍රියාත්මක භාවය හිත කියලා කියන්නේ. හිතක් කියන්නේ ක්‍රියාවක්. ඒ හිත සකස් වෙන්න නම් විඥානය පහළ වෙන්න ඕනේ. විඥානය හටගන්නේ දෙකක් එකතු වෙනකොට. මොනවද එකතු වෙන දෙක? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. තේරුණා නේද? රූප කියලා කියන්නේ මොනවද? ධාතු සමූහයක සංකලනය වේගවත් වෙලා. ඒකයි රූප කියන්නේ. ධාතු සමූහයක් සංකලනය වෙලා තියෙන නිසා ඉදරන්න ගොදුරු වෙනවා. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. ඇත කියන මතේ පිහිටන්නේ මොකද වේගය දැක්කේ නැති අය. වේගය දැක්කේ නැති අය ඇත කියනවා. ඇත කියනකොටම අර හිතේ තියෙන වේදනාව තියෙනවනේ. වේදනාව සාමාන්‍යයෙන් වේදනාව තුළ තියෙන කැමැති අකමැති බව ඒ සිත නිත්‍යයි කියලා දකිනකොටම වේදනාව නිත්‍යයි කියලා දකිනකොටම කැමැති බවට ඇලෙනවා අකමැති බවට ගැටෙනවා අන්න තණ්හාවට කියනවා. තණ්හාවෙන් උපාදානයට යනවා උපාදානයෙන් භවයට යනවා අන්න භවාංග සිත සකස් වෙන ආකාරය. ඒතර භවාංගේ කඩන්න නම් මොකද කරන්න ඕනේ සිතක් හට ගන්නකොටම අනිත්‍යයි කියලා හිතන්න ඕනේ දකින්න ඕනේ. අන්න එතකොට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. මම මේ කමටහන තමයි මන් දුන්නේ නේද? අනිත්‍යයි කියලා දකින්න කියලා. ඒ කමඨාන තමයි දුන්නේ. ඒ කමඨාන මන් දීලා සිත සකස් වෙන ආකාරයයි සිතේ ව්‍යුහය ගැනයි මන් කියලා දුන්නා. ඒ ගැන 18 ආයතන 18 පිළිබඳව බලන්නේ කිව්වා නේද? තේරුණේ? මෙන්න මේක දැන් අවබෝධ කරගන්න ඕනේ. ආයතන 18ට වඩා දෙයක් නැහැ. ආධ්‍යාත්මික 6යි බාහිර 6යි මේ දෙක එකතු වෙනකොට විඥාන 6ට ගන්නවා. චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන 6. විඥාන 6ක් නැහැ. එකම විඥානයේ හයපල ගත ගන්නවා. ඒක නිසා ඒ තැන් වලට දෙන්න තියෙන නම දීලා තියෙනවා. ඇහැ සම්බන්ධ කරගෙන නම් හටගත්තේ චක්ක විඥානය. කන සම්බන්ධ කරගෙන හටගත්තා නම් සෝත විඥානය. ආන් මේ විදිහට. ඉතින් එහෙමනම් දැන් අපි විනාඩි 5ක් විතර මේ සිත සකස් වෙන ආකාරයයි සිතේ ව්‍යුහය ව්‍යුහය පිළිබඳවයි සිතේ යථාර්ථය පිළිබඳවයි පොඩ්ඩක් අපි හිතලා බලමු ඈ. දැන් කවුරුත් ඇස් දෙක පියාගන්න. දැන් මම මගේ ප්‍රකාශනයේට චින්තනය ඇතුල් කරගන්න ඕනේ. මම කියනකොට ඒ කට්ටිය හිතන්න ඕනේ. ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි වර්ණ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි බලන හිත අනිත්‍ය අනිත්‍යයි දුකයි අනාත්මයි කන අනිත්‍යයි දුකයි අනාත්මයි ශබ්ද රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි අහන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි නාසය අනිත්‍යයි දුකයි අනාත්මයි ගන්ධ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ගාන විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි ගාන විඤ්ඤාණේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි ආග්‍රාණය කරන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි දිව අනිත්‍යයි දුකයි අනාත්මයි රස රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ජීවා විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි ජීවා විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි රස විඳින හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කය අනිත්‍යයි දුකයි අනාත්මයි පොට්ටම්බ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කාය විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි කාය විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි ස්පර්ශ කරන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි මනස අනිත්‍යයි දුකයි අනාත්මයි ධම්ම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි මනෝ විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි මනෝ විඥානේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මානසිකාරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මෙනෙහි කරන සිත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සිත අනිත්‍යයි දුකයි අනාත්මයි දැන් ඔබ ආයතන 18 පිළිබඳව ඒ ආයතන 18 සම්බන්ධ කරගෙන හටගන්නා වූ නාම ධර්ම පිළිබඳව ඒ වාගේම සිත පිළිබඳව සැකැස්ම සහ යථාර්ථය දැක්කා සිතේ සැකැස්ම මොකද්ද? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනකොටම විඥාණය හට ගන්නවා සිතවිලි සමූහයක් සමග. මෙන්න මේ විඥාන නාම රූපයාගේ ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. තේරුණා නේද? මේ හිත පිරිසිදුයි. හිත පිරිසිදුයි. මේ හිත කෙලෙස් ගොඩක් මැදින් ඉහළට එනකොට උඩට එනකොට අපිරිසිදු වෙලා ඉන්නේ. ඒක නිසා සාමාන්‍ය ජනතාවගේ සිත හටගන්නෙම අපිරිසුදු වෙලා. අපිරිසුදු වෙලා වෙලා වෙයන්න ලා යන්න. ඒක මතක තියාගන්න ඕනේ. වෙලා කියලා කියන්නේ පිරිසිදු දෙයක් තමයි අපිරිසුදු වෙන්නේ නේද? එතකොට රහතන් වහන්සේ සම්බන්ධව මේක අපිරිසුදු වෙලා නෙමෙයි. පිරිසිදුභාවය තුළම හට ගන්නවා. ආ මේක තේරුම් ගන්න. මේ හොඳට සිත පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගත්තොත් මේ සසර ගමන නවත්තන්න පුළුවන්. භවාංග හිත නිරුද්ධ කරලා ගන්න පුළුවන්. භවයේ අංගයක් බවට පත් වෙන හිතර තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. භවය නිරුද්ධ කරන්න නම් භවයට යාම නවත්තන්න ඕන. නවත්තන්න නම් හිතේ යථාර්ථය දකින්න ඕනේ. තේරුණානේ දෙගෙන් ගිය පාරමම අනිත්‍ය පිළිබඳව මේ කට්ටියට පැහැදිලි කරලා දුන්නා. දැන් මේ අනිත්‍ය කියන්නේ මොකද? වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ ඇති බවත් වෙනස් වෙනවා නැති බවත් වෙනස් වෙනවා. ඇති බව වෙනස් වෙනවා කියන්නේ නැති වෙනවා නැති බව වෙනස් වෙනවා කියන්නේ ඇති වෙනවා. එතකොට ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඇති වෙනකොටම නැති වෙනවා. ඇති වෙලා නැති වෙනවා කිව්වොත් වැරදි. ඇති වෙනකොටම නැති වෙනවා. නැවත වතාවක් මම කියන්නම් රූපයාට යම් වේගයක් තියෙනවා නම් ඒ වේගය විඥාණයටත් තියෙනවා. ඒ වේගයේ නාම වලටත් තියෙන්න ඕනේ. මොකද රූප දෙකක් එකට එකතු වෙනකොට දොයන් පටිච්ච විඥානං සම්බෝධි කියලා තියෙන්නේ. දෙකක් නිසා විඥානේ හට ගන්නවා. මොනවද මේ දෙක? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. එතකොට රූපය යම් වේගයකින් ඇති වෙනව නැති වෙනව නම් ඒ වේගයෙන්ම විඥානියත් ඇති වෙන්නේ නැති වෙන්න ඕනේ. විඥානියට එක වේගයකුයි රූපයට තවත් වේගයකුව දැම්මොත් අන්න එතන තමයි වරද්දාගත්තේ. තේරුණේ? රූප දෙකක් ඇති වෙනකොට තමයි විඥානය ඇති වෙන්නේ. රූප දෙකක් එකතු වෙන්නේ ඇති වෙනකොට නේ රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. විඥානය ඇති වෙනකොට නාම ඇති වෙනවා. විඥානය නැති වෙනකොට නාම නැති වෙනවා. එහෙනම් මේක තනිකර වේගයක් පමණයි. ආන් එක අනිත්‍ය කියලා කියන්නේ. ස්වභාව ධර්මයාගේ පැවැත්මක් මේ ලෝකය කියලා කියන්නේ. සිත කියලා කියන්නේ ඒක තමයි. මේ සිත ඇතුලේ මුළු ලෝකෙම තියනවා නේද? හිත ඇතුලේ ඔක්කොම තියෙනවා. ඒක නෑ ඔය කියන්නේ සිත ඇත්නම් පත පුඩාද. ඔක්කොම තියෙනවා මේක ඇතුලේ. මොනවද මේ ලෝකය? ලෝකය කියන්නේ විඥාන නාම රූප. ඒවා තියෙන්නේ ඒක ඇතුලේ. විඥාන නාම රූප වලින්තර තවත් මොනවා හරි තියෙනවා නම් කරුණා කරලා කියන්න. පුළුවන් නම් හොයලා දෙන්න. විඥාන නාම රූප වලින් තොරව තව මොනවා හරි තියෙනවද? එහෙනම් විඥාන නාම රූප හැම දෙයක්ම මේ හිත ඇතුලේ තියෙනව නේද? විඥාන නාම රූප. එහෙනම් හිත කිව්වත් එකයි ලෝකේ කිව්වත් එකයි. මේ තරම් පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක් නේද අප්පා මේ අවුල් ජාලාවක් බවට පත් කරලා තියෙන්නේ. හ්ම්. ඕවා ඉතින් චිත්තක්ෂණ කියයි චිත්තක්ෂණ හතක් තියෙනවා කියයි භවයට යනවා කියයි ආ එනවා කියයි ඊම පහසුවෙන් මේ තියෙන්නේ තියෙන්නේ අකුල නැහිත දිගාරි නැහිත ඔසව නැහිත බල නැහිත කහන හිත කහන හිත කහන හිත ගිලින හිත ඔය තියෙන හිත කියන එකෙන් හිත සකස් වෙන ආකාරය තමයි සවිඥානිකත්වයේ තුල තමයි මේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ සවිඥානිකත්වය කියන්නේ විඥානයේ සහිත තන විඥාන ධාතු හටගන්නේ තනියම නෙමෙයි සිතවිලි සමූහයක් සමග මෙන්න මේ විඥාන නාම රූපයගේ පැවැත්ම තමයි හිත කියන්නේ ලෝකය කියන්නේ තෝක තමයි. ඔයින් පරිබාහිර ලෝකයක් නැහැ. ඉතින් සත්ත්ව ලෝක කියයි, සංකාර ලෝක කියයි, අවකාශ ලෝක කියයි. තව ඉතින් ඕන තරම් බෙදා ගන්න මට කමන්නේ මේ සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධය අවබෝධ කරගන්න බැරි විදිහටම බෙදලා පෙන්වන්න. ඉවරයිනේ. එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධ කරගන්න බෑ. අපිට විතරයි මේක. උගතුන් විතරක් සාමාන්‍ය අනේ මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරලා තියෙන හරම් බලන කොල්ලන්ටත් එක්කලා. තේරුණා නේද? හරක් බලන්න කොල්ලන්ටයි, ගෙවල් වල ඉන්න දාසියන්ටයි, ඈ කසල සෝදකීන්ටයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ නේද? පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද? හේතුඵල ධර්ම න්‍යාය. ඉස්සල්ලා දකින්න ඕනේ ඵලය. ඉස්සල්ලාම බුදුහාමුදුරුවෝ පෙන්වපු ඵලය මොකක්ද? මේ තියෙන්නේ ඵලය. අසත් ධර්ම මාර්ග ඵල. ඔය තියෙන්නේ අසත් ධර්ම මාර්ග ඵල. මොකක්ද මේ જાතිය? જાතිය කියන්නේ ජීවිත පැවැත්ම. ඕක අපි අනුභව කරන ඵලයක් නේද? ඕක අපිට ලැබුණේ කොහෙන්ද? අවිද්‍යාවෙන් ලැබුණේ. අවිද්‍යාවෙන් තණ්හාවට ගියා, තණ්හාවෙන් උපාදානයට ගියා, උපාදානයෙන් භවයට ගියා, භවයෙන් ජාතියට ගියා. මේ තියෙන්නේ. ජාතිපත්ත්‍ය, දිරනවා, මැරෙනවා, අඬනවා, විලාප කියනවා ඔය තියෙන්නේ. මේ තරම් බලන්න පැහැදිලිව අතට අරන් පෙන්වන්න පුළුවන්කම තියද්දී ඈ අද ඉතින් අභිධර්මයේ නැතුව බැයිලු නාම රූප පරිච්ඡේද ඥානය කරන්නේ ඔන්න தත්ත්වය. අපි ධර්මයේ කියන්නේ පින්නතුනේ අති විශිෂ්ට අති උත්තම අති ශ්‍රේෂ්ඨ අති ගහම්බීර මේ වගේ උතුම් ධර්මයක් කොහෙවත් මේ තුන් ලෝකෙම නේ අපි ධර්මයේ කරා. අති ගාම්භීර අති උතුම් අති ශ්‍රේෂ්ඨ මම නම් කියන්න වචනක් නැහැ. ඒ තුතුම් ධර්මයක් අපි ධර්මයේ කියන්නේ. මේක කොච්චර අති උතුම් අති ශ්‍රේෂ්ඨ අති ගම්බීර කියලා කියනවනම් බුදුහාමුදුරෝ දේශනා කළ ප්‍රත්‍යඥයන්ට අපි ධර්මයට අත ගහන්නවත් එපා කියලා. කොටිම කියනවනම්. ඔයා පෙන්වන්න පුළුවන් හන්ද මම කතා කරන්නේ බය නැතුව. යම් කිසි දවසක ප්‍රත්‍යඥයෙන් අභිධර්මයට අත ගැහුව දවසට මහණෙනි මගේ සාධනය විනාශය කියලා තියෙනවා. අභාවිත කාය, අභාවිත සීල, අභාවිත චිත්ත, අභාවිත පඤ්ඤා. අභිධම්ම කතං වේදල්ල කතං කතෙන්තා කන්හන් ධම්මං ඔක්කොමානෝන පටිබුද්ධිසන්ති. කෘෂ්ණ ධර්ම කළු ධර්ම මත වෙනවා සද්ධර්මයේ යට වෙනවා. ඉතිකෝ වික්කවේ ධම්ම සන්දෝෂය. උතනින් ධර්මයේ දූෂණය වෙලා යනවා. ධම්ම සන්දෝෂා විනය සන්දෝෂෝ. විනය සන්දෝෂා ධම්ම සන්දෝෂෝ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අඩුම තරමින් අභිධර්මයට අත ගන්නවා නම් සෝතාපන්නවක් වෙන්න ඕනේ. තේරුණා නේද? අනාගාමි අරිහත් උතුමන් වහන්සේලා දේශනාක් මේ කරන්නද අනාගාමි අරිහත් උතුමන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡා තුළින් මතු කරගත්තා වූ ගම්මයන් පමණයි අපි ධර්මයේ කියන්නේ. තේරුණාද? තේරුණා නේද? ඔය තියෙන්නේ ධම්මදින්නා ධම්මදින්නා මහරහත් මෙහෙණින් වහන්සේ විසාක උපාසක මාත්මයයි වර්ණ චූල වේදාල සූත්‍රයේ තියෙන්නේ. ඔය දෙන්නම එක්කෙනෙක් දැන් ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ රහත් කෙනෙක්. විසාක උපාසකේ අනාගාමී. මේ දෙන්න ධර්ම සාකච්ඡාවක් කළා. ධර්ම සාකච්ඡාව කරන අන්තිමට ධම්මදින්නා මේ මේ විසාක උපාසකයා වුණා. එයාට අදාළ නොවන ප්‍රශ්නයක් ඇහුවා. අරිහත් ඵලයේ පිළිබඳව ඇහුවා. ඊට පස්සේ ඒක ඔබට මේ අදාළ නෑ කිව්වා. ඒකට ඔබට අදාළ නෑ කිව්වා ඒක. ඒක අහන්නත් එපා කිව්වා. තමන්ගේ භාර්යාව. ධම්මදින්නා කියලා කියන්නේ විසාක උපාසක මාත්‍යයේ භාර්යාව. කොච්චර වාක්‍යය ගන්නවා පන්සලට යන්න ඕනේ පන්සලට යන්න ඕනේ මහාන වෙන්න ඕනේ කියලා. ගිහින් දැන් මහාන වෙන්න කියලා. අනේ සති ටිකක් යන්න ඉස්සර ගමට ආවා. ඊට පස්සේ මෙයාට සැකයක් ඇති වුණා මොකද ආයතනයක් මේවට ආසහයි දිනාවද කියලා. ගියා ධර්ම සාකච්ඡාවක් කළ බලන්න ඕනේ කියලා. ගිහින් දැන් ධර්ම සාකච්ඡා කළා. මේ ධම්මදින්නා වික්ෂමීන් වහන්සේ අරිහත් ඵලයටපත් වෙලා රහත් වෙලා ඇවිදින් ඉන්නේ. අර අනාගාමි උතුමන් උත්තමයා ගිහිල්ලා විසාක උපාසක මාත්‍යාගෙන් ධර්ම සාකච්ඡාවක් කළා. අන්තිමට ඇහුවා පුබ්බේ ධම්මට්ඨිති ඥානං පච්චා නිබ්බානේ ඥානං ඔන්න වග්ගඥාක් ඇවිවේ. ඒක ඔබට අදාළ නැහැ කිව්වා. ඒක අදාළ රහතුන්ට පමණයි කිව්වා. අහන්න එපා කිව්වා ඒක. <laughs> හ්ම් ඊට පස්සේ විසාක උපාසක මාත්‍ය මොකද දන්නවද කළේ බුදුහාඳුර හම්බෙන්න ගියා. හම්බෙන්න ගිහිල්ලා මේ සාකච්ඡාව කිව්වා. බුදුහාඳුරෝ දේශනා කළා මම දේශනා කළා ධම්මදින්නා දේශනා කළා දෙකම එකයි කිව්වා. මගෙන් අහුවනම් මම කියන්නේ ඔය දෙක තමයි ප්‍රමේය කිව්වා. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨි නිරෝධය. ඒ ඔක්කොම තියන්නේ ඒක. කන්නම් බලන්න ඕනේ. චූල වේදන සූත්‍රය අරගෙන ඔවා තමයි වේදල්ල කතා කියන්නේ. අභිධම්ම කතං වේදල්ල කතං කතෙන්තා කියලා කියන්නේ. ඔබ සාමාන්‍යයට තහනම් කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ මනුස්ස ලෝකෙට මදිහන්දද මේ තවතිසාවට කිය අපි ධර්ම දේශනා කරන්න. මනුස්ස ලෝකෙට තිබුණ නැද්ද? නැහැ. ඇයි? තවතිසාවේ ඉන්නේ තනිකම ආර්යයන් වහන්සේලා ඉන්නේ තවතිසාවේ. රහතන් වහන්සේලා, අනාගාමි, සකදාගාමි, සෝතාපන්නයි ඔක්කොම ඉන්නේ. ප්‍රත්‍යඥ එක්කෙනෙක්වත් නැහැ ඔබේ. ඒක තමයි මේ ආර්ය මණ්ඩලයකට ගියේ ආර්ය නිකේතනයට ගියේ. අපි ධර්ම දේශනා කරන්නේ මේ මනුස්ස ලෝකේ ඉන්දියාවේ ඉන්නේ නැති හන්ද ගියා නෙමෙයි. ඊළඟට අභිධර්මයේ බුදුහාමුදුරුවෝ මනුස්ස ලෝකයට ඇදින් කිව්වේ කාටද? ආනන්ද හඳුන්වන්න කිව්වද? ආනන්ද හඳුන්වන්න කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ ළඟට මහා ප්‍රඥයෙක් හිටියේ කවුද? මහා ප්‍රඥා මහා ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානය ලැබුවේ සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟට. සරියුත් හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කළේ. අපි සරියුත් හාමුදුරුවෝ දේශනා කළේ. තේරුණා නේද? අති විශිෂ්ට අති උත්තම අති ගාම්භීර අති ප්‍රණීත මට නම් කියන්න වචන නැහැ. අතේ උතුම් ධර්මයක් අභිධර්මය කියන්නේ. අපිට පුළුවන් ඒක ගැන කතා කරන්න. තේරුණේ? ඉතින් ආන් ඒකයි මම කියන්නේ. පින්නොතනේ මේ සූත්‍ර පිටකේ තියෙන්නේ මෙච්චර ලස්සනට අතට අරන් පෙන්වන්න පුළුවන් පටිච්චසමුප්පාදයක් තියෙන්නේ. මේ තියෙන්නේ බුදුහාරෝ දේශනා කරපු පටිච්චසමුප්පාදේ. දුක්ඛේ ඥානං. දුක කියන්නේ මොකද්ද? අපි අනුභව කරන ඵලයක් නේද? අන්න එතන පෙන්වන්නේ. ඊළඟට දුක්ඛ සමුදය ඥානං. මේ ඵලයට හේතුව මොකක්ද කියලා බලන්න කිව්වා තණ්හාව. මේක නිරුද්ධ කරන්න පුළුවන්ද කියලා බලන්න කිව්වා පුළුවන්. තණ්හාව නැතිකොලොත් මේක නිරුද්ධ වෙනවා. යන්න ඕනේ කොයි මාර්ගයේද? සම්මා දිට්ඨිය මුලට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න ඕනේ. මෙච්චර බලන්නකො පටිච්ච සමුප්පාද න්‍යායට අනුව චතුරාර්ය සත්‍ය අතට අරන් පෙන්වන්න පුළුවන්කම තියද්දී පටිච්ච සමුප්පාදයත් අපිට තේරුම් ගන්න බැරි විදිහට පටලවලා තේරුණා නේද? හේතුඵල ධර්ම න්‍යාය. හැම දෙයකටම ඵලය හේතුවක් තියෙන්න ඕනේ. තේරුණේ? මම හිතන්නේ ඔය විදිහේ ඉදිරිපත් කළා නෑ කිසිම කෙනෙක් මේ හේතුඵල ධර්ම න්‍යාය මම ඊටාම සරල විදිහට දීලා තියෙන්නේ. ඉසේ රදේ කියන්නේ ඵලයක් නේද? මොකක්ද හේතුව? හේතුව හොයන්න යන්න වෙනව නේද? ඔන්න ඔතනින් පටන් ගන්න. ඉසේ රදේ ඉඳන් පටන් ගන්න ඉසේ රදේ නැති වෙන්නත් එක්කලා. එතකොට ඉසේ රදේ නැති වෙයි. <laughs> දැන් ඉසේ රදයක් නැවිලා තියෙන්නේ. බුදුදහම ඉසේ රදයක් වෙලා තියෙන දැන් ඇත්ත වශයෙන්ම. මොකද 10 දෙනෙක් දේශනා කළොත් 10 ආකාරයකට. පොත් 10ක් ගත්තොත් 10 ආකාරයකට. මන්නම් කියන්නේ මම කියන දේවල් නම් පිළිගන්න එපා කියලා. මම පටන් ගත්තෙත් එහෙම නේද? මම කියන දේ පිළිගන්න එපා එච්චරයි. කවුරු කියන දෙයක්වත් එකපාරට පිළිගන්න එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා, අසා ගන්න, දරා ගන්න, ඔබ හිතන්න පටන් ගන්න. අන්න එතකොට ඔය චින්තනය තුළින් ඔබට දර්ශනයට යන්න පුළුවන් වෙනවා. ලෝකේ දුකයි කියවට මං කියවට පිළිගන්න එපා. මේකන පරීක්ෂණයක් පවත්වන්න. මං පරීක්ෂණ පවත්වන්නේද කිව්ව නෑ නේද? ආන් ඒව නැවත මතක් කරගන්න ඕන. තේරුණේ? ඉතින් අද මේ හිත ගැන කතා කරනවා නොඑක් දෙනා. මහාචාර්යවරු, මහා පඬිවරු ඈ මොකද්ද කියන්නේ? ඔයගොල්ලන් මොකද්ද උගන්වලා තියෙන්නේ? හිත කියන්නේ මනලු. හිත කියන්නේ විඥානයලු. ඔගේ තැම්පත් වෙලා තියෙනවලු, ෆයිල් වෙලා තියෙනවලු. නිත්‍යයි කියන එක ෆයිල් වෙන්නේ නිත්‍ය නන්ද. නැත්තම් පයින් දෙන්න පුළුවන් නේද? ඈ බවංග හිතලු බවංගයට යනවලු ගිහින් ආයේ එනවලු. ඒතර බවංගේ නිත්‍යයි. තේරුණානේ තනිකර වේගයක් පින්නතුනේ මේක හොඳට තේරුම් ගන්න. එහෙමනම් දැන් හිත කියලා කියන්නේ මොකද්ද? වේගයක් පමණයි. අනිත්‍යයි. දැන් මේ අනිත්‍ය කියන එක අපි දකින්න ඕනේ. අනිත්‍යයි කියවට බෑ. අනිත්‍යයි කියන්නේ ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍යයි කියන්නේ නැති වෙනවා කියලා කිව්වොත් වැරදි. අනිත්‍යයි කියන්නේ ඇති වෙනවා කිව්වත් වැරදි. අත්ථීති ඒකවන්තෝ නත්ථීති ඒකවන්තෝ. දේමේ භික්කවේ උපවන්තේ අනුපකම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෝ ධම්මං දේසේති. ලෝකේ ඇත කිව්වත් වැරදි, ලෝකේ නැත කිව්වත් වැරදි. එහෙනම් මේ ලෝකය ගැන කතා කරන්න ඕනේ මොකන්ද? පවතිනවා. ස්වභාව ධර්මයාගේ පැවැත්මක් පමණයි. මොනවද මේ ස්වභාව ධර්ම කියන්නේ? පටවියාපෝ තේජෝ ආයෝ විඥාන ආකාශය. ඔය ස්වභාව ධර්ම. ඒ වාගේ පැවැත්ම තමයි ලෝකය කියලා කියන. හිත කියලා කියන්නේත් ඕක තමයි. හ්ම්. මැදින් ඉන්න ඕනේ. හරිම අමාරු වැඩක්. මැදින් ඉන්න ඕනේ. උපේක්ෂක හිතක් ඇති කරගත්තොත් තමයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඇලෙන එක ඇලෙන තැන ඇලෙනවා නම්, ගැටෙන තැන ගැටෙනවා නම් හරි පහසුයි නේද? ඇලෙන තැන ඇලෙන්න, ගැටෙන තැන ගැටෙන්න හරි පහසුයි. ඒකට කියන්නේ සුකරක්‍රියා කියලා. සූකරක්‍රියා නෙමෙයි සුකරක්‍රියා. රූපරක් ක්‍රියා. සුකර ක්‍රියා. එතකොට ඇලෙන තැන ඇලෙන්නේ නැතුව, ගැටෙන තැන ගැටෙන්නේ නැතුව ඉන්නවා නම් ඒක අමාරුයි නේද? ඒකට කියන්නේ දුෂ්කර ක්‍රියා කියලා. අර දුක් විඳින එකටත් දුෂ්කර ක්‍රියා කරනවා. ඒක නම් ඔය ඉන්දියාවේ ඕන කෙනෙක් කරන එකක්. ඉන්දියාවේ බොහෝ දෙනෙක් දුක් විඳලා තියෙනවා. අදත් එහෙමනේ. කන්නේ අඳින්නේ නැතුව කලන්තේ ඇතිලා හාමතේ ඔහි වැටිලා ඉන්නවා. දුක් විඳිනවා. ඉතින් ඉන්දියාවේ අදත් ওই දුක් විඳින කට්ටිය ඉන්නවා. ඕක හපංගමන්නේ දුක් විඳිනවා කියන එක. කාමතේ වැටලා ඉන්නවා ඔය. ඒක නෑ ඒක ගැන තේරුම් අරගෙන ඒකෙන් අයින් උනේ. ඊට වඩා අමාරු වැඩක් තියෙනවා. දුෂ්කර ක්‍රියාවක් තියෙනවා. ඊට වඩා අමාරුයි. මොකද්ද? ඇලෙන තැන ඇලෙන්නෙත් නැතුව ගැටෙන තැන ගැටෙන්නෙත් නැතුව ඉන්න පුළුවන් නම් ඒක ලේසි පහසු කෙනෙකුට කරන්න පුළුවන්. බෑ නේද? අන්න ඒකයි දුෂ්කර ක්‍රියා කරනවා කියන්නේ. තේරුණාද? මම පිළිගන්න එපා මං කිව්වට හිතලා බලන්න. පිළිගන්න එපා ඈ. හිතලා බලන්න එකයි තියෙන්නේ. අපහසුම වැඩේ තමයි ඔන්න ඕක. හැබැයි ඉතින් අපහසුනේ යථාර්ථය දැක්කායට තේරුණේ? ඔන්න ඕක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. අත්ථීති ඒකවන්තෝ නත්ථීති ඒකවන්තෝ දේමේ වික්කවේ උපවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා මැදින් යන්න ඕනේ උපේක්ෂක වෙන්න ඕනේ මේ ගමන. උපේක්ෂක හිතකින් පමණයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. එළෙන හිතකින් ගැටෙන හිතකින් බෑ. එනම් බුදු පියාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත්තේ උපේක්ෂක හිතෙන් නේද? ආන්ගේ උපේක්ෂක හිතක් ඇති කරගන්න එක අමාරුයි. එළෙන තැන ඇලෙන්නයි, ගැටෙන තැන ගැටෙන්නයි ඕක කාටත් පුළුවන් දෙයක් නේද? ඕක දුෂ්කර ක්‍රියාවක් නෙමෙයි. දුෂ්කර ක්‍රියාව තමයි උපේක්ෂක වීම. නැදහත් බව. ඉතින් දුක් විඳින එකත් ඉතින් දුෂ්කර ක්‍රියාවක් කියලා නම් කියාගන්න එක ප්‍රශ්නයක් නෑ. ඒකත් දුක් නෑ විඳින්නේ. දුක් විඳිනවා කියන එක මොකද්ද තියෙන්නේ? දුක් විඳින තැන තියෙන්නේ ගැටීම නේද? ගැටීම තියෙන්නේ. ඒක නෑ පස්සේ අවබෝධ වුනේ. අවබෝධ වෙලා නෑ මෝඩකම අතහැරලා දැම්ම නේද? ඊට පස්සේ පස්වගමහනුන් වතුර ටිකක්වත් දෙන්න එපා කිව්වනේ. මොකද ඉන්දියාවේ එහෙම තමයි. ඒ ඉන්දියාවේ අද වුණත් මේ නිවන් දැකීම සඳහා හාමතේ ඉන්නවා පිළිස්. ඇඳුම් නැතුව ඉන්නවා සමහරව. නිවන් දැකීම සඳහා නිගන්ඨය ඉන්නේ. ඇඳුම් නැතුව ඉන්නේ. කොහොමඩුවත් ඇඳුමක් නැත්නම් එයා රහත්. ඔය ඔය දිසාම්බර කි දිසාම්බර කියලා ඉන්නේ. සේතාම්බර දිසාම්බර කියලා. සේතාම්බර කට්ටිය රහත් නැහැ. ඒ කට්ටිය රහත් වෙන්න ඇඳුම් ගලවන්න සූදානම් වෙනවා. මොකවත් නැතුව නිර්වස්ත්‍ර වෙන්න එක තමයි රහත්. කිසිම තණ්හාවක් නැහැ නේ. තණ්හාවකින් ඇඳුම් වලුනේ. <laughs> ඈ ඉතින් ඒවා ඉන්දියාවේ ඉතින් අදක් තියෙනවා ඉතින් සමහර අසුචි අනුභව කරන තනි කකුලෙන් ඉඳගෙන අසුචිකකා ඉන්න හැටිදී නේද? මේ නිවන් දකින්න ඉකාගෙන. බල්ලෝ වගේ ඉන්නවා සමහරු හරක් වගේ ඉන්නවා. ඒ කියන්නේ ගෝ රුත අජවෘත කිය නිවන් දකින්න ඉතාලගෙන. ඒවා ඉන්දියාවේ ඉදත් තිබුණ අදත් තියෙනවා. තේරුණා නේද? අපහසුම දේ තමයි මධ්‍යම ප්‍රතිපදාව යන්නේ. අපහසුවක් නෑ මං ක්‍රමයේ කියලා දෙන්නම්. යථාර්ථය දැක්කයන් පස්සේ අපහසුවක් නෑ. එහෙනම් අනිත්‍යයි කියන්නේ මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මොකද්ද? ලෝකය. ලෝකය කියන්නේ මොකද්ද? හිත. ලෝකය කියන්නේ හිත. ඇයි මේ හිතට ලෝකය කියන්නේ? මේ හිත ඇතුලේ ඔක්කොම තියෙනව නේද? මොනවද මේ තියෙන්නේ? තියෙන දෙයක් නන් නැහැ. විඥාන නාම රූපයාගේ පැවැත්මට නේද ලෝකය කියන්නේ. විඥාන නාම රූපයාගේ පැවැත්ම කියන්නේ හිතට නේද? හිතර නේද මේ තියෙන්නේ? ඇඟිල්ල ඔසවන හිත. මොකද්ද මෙතන තියෙන විඥානය කියන්න බලන්න. මනෝ විඥානය නේද? රූපේ මොකද්ද? ධම්ම රූපය. ඇඟිල්ල උස්සන්න ඕනේ. ඒතර මනෝවින් මේ ධම්ම රූපේ ඉන්නේ මනසට නේද? මනසට ධම්ම රූපේ එනවා මනෝ විඥානය හට ගන්නවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන නාම ධර්ම පහ සමග ඒ නාම ධර්ම පහේ චේතනාව වැඩ කරනකොට ඕන්න විඥාන නාම රූප. මෙතන මනෝ විඥානය ධම්ම රූපය අර සිතිවිලි පහත් එක්කලා ඔය තියෙන්නේ ඔය. ඔන්න හිත. මෙන්න ලෝකය. දැන් මුළු ලෝකය ඇඟිල්ලේ නටවන්න බැයිද? පුළුවන් නේද? එතන හිතක් තියෙන්නේ මේ ඔසවන හිත මේ පාත් කරන හිත ඔසවන හිත විඥාන නාම රූපයාගේ සංකල්පයක් තියෙනවා ඕන ලෝකෙම උතන තියෙනවා තේරුණා නේද මෙන්න හිත කියන්නේ මොකක්ද කියලා අපෝ ඔන්න තියෙන්නේ තියෙන්නේ කොහෙද කියලා ඇහුවත් මොකද කියන්නේ? මෝඩ ප්‍රශ්න අහන්න එපා කියන්නේ. ඇති වෙනකොටම නැති වෙනවා කියන්නේ. එච්චරයි. එහෙමනම් අනිත්‍යයි කියන්නේ මොකද? ඇති වෙනවා නැති වෙනවා. ඒකත් බලන්න ඕනේ ක්‍රියාවත් වලින් මේ බලන්න ඕනේ. ක්‍රියාවත් වලින් බලන්න ඕනේ. හැම ක්‍රියාවක් තුළම ඕක තියෙනවා. දැන් බලන්න මේ ඔසවන ක්‍රියාව. ඔසවන්න හදනකොට ඇති වෙනවා, ඔසවල ඉවරනකොට නැති වෙනවා. පාත් කරන ක්‍රියාව පාත් කරන්න ඔන්න ඇති වෙනව නැති වෙනවා. ඒතර මේක අපි ඕලාරික වශයෙන් දකින්න තැන. දැන් හිතන්නකො මම අඩියක් උස්සනවා කියලා මෙහෙම. අඩිය දෙකට බෙදන්න බලන්න අඟල් 6 එහෙනම් මෙතන ඉඳන් අඟල් 6 දක්වා අපි ධන කියලා දානවා. ධන අඟල් 6 ඉඳන් එහා පැත්තට ඍණ. ධන පැත්තට දාමු ඇති වෙනවා කියලා ඍණ පැත්තට නැති වෙනවා කියලා දාමු ඈ. ඕන් දැන් පාත් කරනකොට අඟල් 6 දක්වා පාත් කරනකොට ධන ධන. එතන ඉඳන් ඍණ. ආය අඟල් 6 දක්වා උඩට නගිනකොට ඒ ධන. ධන ඍණ. ධන ඍණ. ධන වලට ඇති වෙනවා කියනවා ඍණ වලට නැති වෙනවා කියනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍යයි කියන්නේ මොනවායි? තේරුණාද මේක ඕලාරික වශයෙන් ඕන කෙනෙකුට දකින්න පුළුවන්. තේරුණා නේද? කොහොම දැකලා මදි. මේක චින්තනයට දාන්න ඕනේ. දාර්ශනික දාර්ශනිකයෙක් වශයෙන් දකින්න ඕනේ. දැන් මේ අත මෙතෙන්ද උස්සන්න තප්පරයක් යනවා කියන්නකෝ. මේ තප්පරය ඇතුළත සිත් කීයක් ඇති වෙනවද? කෝටියක් කෝටියක් කිව්වත් මදි නෑ කෝටියක් කියමුකෝ. එහෙනම් මේ තප්පරයේ ඇතුළත මම පැහැදිලිව පෙන්වනවා එදා තප්පරයක් ඇතුළත හිත් කෝටියක් ඇති වෙනවා. එහෙනම් මෙතන මම තප්පරයක් අත ඉස්සුවොත් හිත් කෝටියක් මට ඇති වෙන්න ඕනේ නේද? පැහැදිලි නේද? හිත් කෝටියක් ඇති වෙන්න ඕනේ. එහෙමනම් ඒ හැම සිතක් තුළම ඔය ඇතිවීම නැතිවීම තියෙන්න ඕනේ. නෝල් දශමයෙන් දශමයෙන් දශමයක්වත් මලමිණියට අත උස්සන්න බෑ නේද? එහෙමනම් නෝල් දශමයෙන් දශමයෙන් දශමයක් අත උස්සනකොටත් ඇතිවීම නැතිවීම තියෙන්න ඕන නේද? ඕක මෙහෙම පෙන්වන්න බෑ හිතලා බලන්න. තේරුණා නේද? දැන් මේ ඕලාරික වශයෙන් මං අඩියක් උසල පෙන්නවා. අඩියක් මෙහෙම අරන් යනකොට හිත කෝටියක්වත් ඇති වෙන්න එපා නේද? අඩියක් ඇතුළත. තප්පරයකට. එතකොට නූල් දශමයෙන් දශමයෙන් දශමයක් පොඩ්ඩක් හොල්ලන ක්‍රියාව තුලක් ඔය ඇතිවීම නැතිවීම තියෙන්න ඕන නේද? දැන් ඔයගොල්ලෝ හිතලා බලන්න මෙතන ඉඳන් මෙතෙන් එනකොට හිත කෝටියක් ඇති වෙලා නේද? අන්න ඒක චින්තනයෙන් අවබෝධ කරගන්න. චින්තයන්තෝ පුරිසෝ විශේෂං අධිගච්ඡති කියන්නේ ඕකයි. දැන් මේකට 아무තු චින්තනයක් ඕනේ ඔය ඇති වෙනවා නැති වෙනවා 아무තු චින්තනයක් ඕනේ ඕලාරික වශයෙන් මම මේ පෙන්නුවේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඔයගොල්ලෝ බලන්න ඕනේ මේකෙන් දැන් අඩියක් උසට යනවා නම් අගල් 6ක් යනකොට හිත් කෝටියක් ඇති වෙන්න ඕනේ නේද? එහෙනම් මේ හිත් කෝටිය ඇතුලේ ඔය ඇති වෙනවා කියන ධන කියන එක ඇතුලේ ධන ඍණ දෙකම තියෙන්න ඕනේ නේද? ආ මේක චින්තනය කියලා කියන්නේ. චින්තනයෙන් තමයි දර්ශනයට යන්නේ. මේක නම් ඕලාරිකට යන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ඒක තමයි ඉස්සෙල්ලා දකින්න ඕනේ. ඊට පස්සේ හිතන්න ඕනේ. මොනතරම් වේගයක් තියනවද කියලා. තේරුණේ? එහෙමනම් අපි දැන් පොඩ්ඩක් අපි හිත යොමු කරලා බලමු ක්‍රියාවකට අපිට එක තැන ඉඳගෙන ඇද්දක පියාගෙන කරන්න පුළුවන් ක්‍රියාවක් මොකක්ද කියලා තෝරගන්න ඕනේ අපි දැන්. ආස්වාසය ප්‍රස්වාසය කියන්නේ ස්වභාව සිද්ධියක් කියලා මම කිව්වා. නමුත් ඕක අපිට කරන්න බැයිද? පුළුවන් නේද? ඔය කරන්න පුළුවන්. අපි මේ ස්වභාව සිද්ධිය විනාඩි 20කට විතර ඉන්න ගමු. පොඩි වැඩක් කරගන්න තියෙනවා පොඩ්ඩක් ඕක දියන් කියලා. ඒ පස්සේ ආපහු දෙමු ඈ. ඕක කර කර හිටියොත් වෙන වැඩක් නැතුව යනවා. <laughs> විනාඩි 20ක් විතර අපි දැන් ඉල්ල ගන්නවා. මට පොඩි වැඩක් කරගන්න තියෙනවා. ඕක මෙහාට දීපන්. දැන් මොකද කරන්නේ අපි ආස්වාද කරනවා ප්‍රස්වාද කරනවා. දැන් ක්‍රියාවක් නේද? ක්‍රියාවක් බවට පත් කරගෙන ඉවරයි. දැන් ආස්වාසය පටන් ගන්නකොට ඇති වෙනවා කියලා හිතනද ආස්වාස් කරලා ඉවර වෙනකොට නැති වෙනවා කියලා හිතනද ප්‍රස්වාසයත් ප්‍රස්වාස කරන්න පටන් ගන්නකොට ඇති වෙනවා ප්‍රස්වාස කරලා ඉවරනකොට නැති වෙනවා ඒතර ආස්වාසය ප්‍රස්වාසය ක්‍රියා දෙකක් තියෙනව නේද ක්‍රියා දෙකේ හතරපණක් තියෙන්න ඕනේ ඇති වෙනවා නැති වෙනවා දෙකයි පාත් කරනකොටත් ඇති වෙනවා නැති වෙනවා දෙකයි හතරපණක් තියෙන්න ඕනේ එහෙනම් මෙන්න මේ හතරපළ පිළිබඳව බලන්න ආස්වාද කරන්න හදනකොට ඇති වෙනවා කියලා හිතනවා. ආස්වාද කරලා ඉවර වෙනකොට නැති වෙනවා. ප්‍රස්වාද කරන්න හදනකොට ඇති වෙනවා ප්‍රස්වාද කරලා වෙනකොට නැති වෙනවා. මොකද්ද මේ ක්‍රියාව? ක්‍රියාවක් කියන්නේ හිතක්. හිතක් කියන්නේ මුළු ලෝකෙම. මුළු ලෝකෙම නාහයට ගන්න ක්‍රමේ මම මේ වෙන්නේ. ඇඟිල්ලට අරගෙන දැන් නාහයට ගන්න හදන්නේ. නාහයට අරන් බලනවා. මොකද්ද මේ කියලා. එහෙම නැතුව බලන්න බෑ. එහෙමනම් දැන් සියලු දෙනාම පොඩ්ඩක් මේක පෙරහුරුවකට දාගන්න බලන්න. දැන් හුස්මට හිත යොමු කරගෙන ඉන්න ආස්වාසයේ සිද්ධ වෙනකොට සිද්ධ වෙනකොට අපි දැන් කරන වැඩක් කියවනේ. ආස්වාසයේ පටන් ගන්නකොට ඇති වෙනවා කියලා හිතන්න. ආස්වාස කරලා ඉවර වෙනකොට නැති වෙනවා කියලා හිතන්න. ප්‍රස්වාසයත් ඒ වගේ. හිමින් සැරේ බලන්න වේගවත් කරගන්න එපා. පෙරහුරුවක් දුන්නේ ඈ. දැන් පැහැදිලි නේද? බලන්න පුළුවන් නේද? හිමි හිමින්සරේ බලන්න ඕනේ. කලබල වෙන්න එපා. හිමින්සරේ බලන්න ඕනේ. එතකොට ඊටාම පැහැදිලිව පේනවා ආස්වාදයේ පටන් ගන්නවා ආස්වාද කරලා ඉවර වෙනවා. ප්‍රස්වාදයේ පටන් ගන්නවා ප්‍රස්වාද කරලා ඉවර වෙනවා. ආරම්භයට අපි දාගමු ඇති වෙනවා කියලා ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඔතනම සමාධියකට යනවා. ඔන්නෝග තමයි උදය වය ඥානය කියලා කියන්නේ. උදය කියන්නේ ඇති වෙනවා වය කියන්නේ නැති වෙනවා. නවමහා විදර්ශනා ඥානයේ පළවෙනි ඥානය. උද්‍යව්‍ය ඥානය කියන්නේ ඕකයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ඇතුළු වෙන්නේ උතනේ. තේරුණා නේද? පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ අරිහත් ඵලයේපත් වීම සඳහා කරන වැඩපිළිවෙල. උද්‍යව්‍ය ඥානෙ, භංග ඥානෙ, බය ඥානෙ, නිබ්බිදානුපස්සනා ඥානෙ, මුංජිත කම්මතා ඥානෙ සංකාර උපේක්ඛා ඥානය, පටිසංකාර ඥානය, ඊළඟට අනුලෝම ඥානය, ඥාන දර්ශනයේ සුද්ධිය. මේ නව මහා විදර්ශනා ඥානයෙන් වඩන්න ඕන එකයි. උද්‍යාව විඥාන විතරයි වඩන්න තියෙන්නේ. මේ නව මහා විදර්ශනා ඥානය කියන්නේ පෙට්ටි 8ක් සහිත එන්ජින් එකක් සහිත කෝච්චියක් නම් එන්ජින් එක තමයි උද්‍යාව විඥානය. ඒක වැඩෙනකොට අනික ඔක්කොම පෙට්ටි ටික ඇදෙනවා. එහෙම නැතෝ බංග ඥානය වෙනව වඩන්නයි, බය ඥානය වෙනව වඩන්නයි, එහෙම බෑ. එකයි වඩන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඒ වගේ නේද? සම්මා සංකප්ප වෙනව වඩන්න බෑ. සම්මා දිට්ඨිය වැඩෙනකොට ඔක්කොම වැඩෙනවා. එකට වැඩෙන්නේ. ඔය වෙන් කරන්න බැරි දේවල්. තේරෙන්නේ විඥාන නාම රූපත්‍ය වෙන් කරන්න බෑ මොනවා කරලවත්. ත්‍රිවිධ රත්නියත් වෙන් කරන්න බෑ. තේරුණේ? එහෙමනම් නවමහා විදර්ශනා ඥානයේ උද්‍යාවේ ඥානය තමයි මම මේ වඩන හැටි කියලා දුන්නේ. දැන් මේක හිමින් සැරේ බලන්න ඈ මේක මේ ගෙදර ගිහින් බලන්න වගේ මම දෙන්නේ. හිමින් සැරේ ওই විදිහට බලන්න. බලලා හොඳට උදේවයි දැක්කයන් පස්සේ ටිකක් වේගය වැඩි කරගන්න. පොඩ්ඩක් වෙන්න. ඒ වේගය තුළදී හොඳටම දකින්න. මේක උදේවයි දකින්න. උදේවයි දකින්නවා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා දකින්නවා කියන එක. උදේවයි ඥානය. ඊට පස්සේ තවත් ටිකක් වේගවත් කරගන්න. ඒ වේගය තුළදී උදේවයි දකින්න. තවත් ටිකක් වේගවත් කරගන්න. ඒ වේගය තුළදී උදේවයි දකින්න. තවත් එකක් වේගවත් කරගන්න අන්තිමට වේගයෙන් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව දකින්න පටන් ගන්නවා අන්න එතකොට උදේ අල්ලන්නත් බෑ වැය අල්ලන්නත් බෑ ඇති වෙනව අල්ලන්නත් බෑ නැති වෙනව අල්ලන්නත් බෑ ධන අල්ලන්නත් බෑ ඍණ අල්ලන්නත් බෑ අල්ලන්න බැරුව ගිය හැටි වෙහෙතරපත් වෙනවා වෙහෙතරපත් වෙනකොට මේක අතහැරිලා යනවා අතහැරෙන්නේ මොකද්ද මේ සිත ක්‍රියාව ලෝකය අතහැරෙන්න දඟලනවා එතහැරෙන එතකොට අතහැරෙන්න ඉඩ දෙන්න අතහැරුණයන් පස්සේ විවේක සුවයෙන් ඉන්න. ආයෙ පටන් ගන්න එපා. මේක අතහැරෙන්න දඟලනකොට වෙහෙසටපත් වෙලා බදාගෙන ඉන්නත් එපා. වෙහෙසටපත් වෙනවා කියන්නේ උපායාසයේ දකින්නවා කියන එක. මේ ජීවිත පැවැත්මෙහිවත් ලෝකයේ උපායාසයේ දකින්නවා. ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. මේ මේ උපායාසයේවත් වෙහෙස කර බව දැක්ක හැටියේ මේ ජීවිත පැවැත්මෙහිමත් ලෝකය තවදුරට අරන් යන්න බැරුව යනවා. අන්න එතකොට ලෝකේ අතහැරෙනවා. මොකද්ද මේ අතහැරෙන්නේ? භවාංග චිත්තය. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය. එහෙම නැත්නම් ලෝකය. කමක් නෑ නේද? තේරුණා නේද? දැන් එහෙමනම් අපි හිත කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරගත්තා. හිත කියලා කියන්නේ වේගයක් විතරයි. වේගය කියන්නේ මොකද්ද? අනිත්‍යයි. අනිත්‍යයි කියන එක විස්තරාත්මකව මම කියලා දුන්නා. මොකද්ද? ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මොකද්ද ක්‍රියාවක් ක්‍රියාවක් කියන්නේ හිතක් එහෙමනම් වාස කරන් ප්‍රස්වාස කරන්න දැන් අපි හැය විනාඩි 20ක් විතර මේක කරන්නයි හදන්නේ අමුතුවෙන් ආස්වාස කරනවා කියලා හිතන්න එපා දැන් කරන ක්‍රියාවක් නෑ ආස්වාසය පටන් ගන්නකොට ඇති වෙනවා ආස්වාස කරලා වෙනකොට නැති වෙනවා ප්‍රස්වාසයත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේක හිමින් සැරේ පටන් ගන්න හොඳට ඇතිවීම නැතිවීම දකින්න පටන් ගත්තට පස්සේ තව ටිකක් වේගවත් කරගන්න ඒ වේගය තුලදී දකින්න තවත් වේගවත් කරගන්න ඒ වේගය තුලදී දකින්න තවත් වේගවත් කරගන්න ඒ වේගය තුලදී දකින්න දකින්න බැරි තරම් වේගවත් කරගන්න එපා නැත්තම් කොහොම කළාට හරියන්නේ නැහැ දකින්න පුළුවන් ප්‍රමාණය විතරයි ඈ වේගවත් කරගන්න ඕනේ. එහෙම වේගවත් කරගෙන නැති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව බලාගෙන යන්න බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට වෙහෙසකටපත් වෙනවා. වෙහෙසකටපත් වුණාන් පස්සේ මේක අතහැරෙන්න දඟලනවා. අතහැරෙන්න දඟලනකොට අතහැරෙන්න ඉඩ දෙන්න. අතහැරණයන් පස්සේ විවේක සුවයෙන් ඉන්න. ආය අද්දේ කරින්න එපා. හා පටන් ගන්න තුනුරංග මේකයි. සමාධිය බසීවා දැන් ඔබ සමාධියෙන් බැහැලා ඉන්නේ දැන් හිමිහිට ඇස් අරින්න දැන් ඔය කට්ටියට මම කලේ උද්‍යාව්‍ය ඥානෙ වඩන්න පුහුණු කළා මෙතන භාවනා පුහුණුවක් පමණයි දෙන්නේ දැන් ගෙදර ගිහිල්ලා මේ වැඩේ කරන්න ඕනේ. දැනටත් ඔය කට්ටියට සමහර කෙනෙකුට මේක වේගවත් වෙලා අතහැරිලා ගිහිල්ලා සමාධියට යන්න ඇති. ඒක මන් දන්නේ නෑ. කට්ටියයි දන්නේ නෑ. මේක වේගවත් වෙලා ගිහිල්ලා අල්ලගන්න බැරුව යනවා. අල්ලන්න බැරුව යනවා කියන්නේ හැදෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. අන්න එතින් මොකද වෙන්නේ? පස්ස නිරෝධය වෙනවා. පස්ස නිරෝධ වෙනවා. සංඥා නිරුද්ධ වෙනවා. සංඥා කියන්නේ ලෝකේනේ. සංඥා නිරුද්ධ වුණා කියන්නේ ලෝකේ නිරුද්ධ වෙනවා කියන එක. ඒතර මොකොත් නොදැනී යන ස්වභාවයකටපත් වෙලා සමාධිගත වෙයි. දැනටත් එහෙම වෙන්න ඇති සමහර විට දැන් එහෙම නොවුනත් ගෙදර ගිහිල්ලා මේ වැඩේ කරන්න වරදින්නේ නැහැ. වරදින්නේ නැති බව විතරක් මම දන්නවා. තේරුණා නේද? උදේ පාන්දර අවදි වෙලා මේ ධානය වලට යන්න. ධානය වලට ගිහිල්ලා සක්මන් භාවනාවත් මම අනිත් දවසට දෙන්නම් අර දෙන්න වෙලාවක් නැහැ ඒක ඥානවලට ගිහිල්ලා අර අට්ඨාරස ආයතනය පිළිබඳව යථාර්ථය ළඟින්ද එතන හිත සකස් වෙන ආකාරයක් තියෙනවා සකස් වුණා වූ හිතේ යථාර්ථයක් තියෙනවා සකස් වෙන ආකාරය තමයි ඇසයි වර්ණ රූපයයි චක්කු විඥානයයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය මේ ටිකේ ක්‍රියාකාරීත්වය තමයි හිත කියන්නේ. කනයි ශබ්ද රූපයයි, ඇසයි වර්ණ රූපයයි, කනයි ශබ්ද රූපයයි, සෝත විඥානයයි, පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. නාසයයි ගන්ධ රූපයයි, ගාන විඥානයයි, හරණාම ධර්ම ටික. එතකොට දිවයි රස රූපයයි, ජීවහා විඥානයයි, පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. හමයි පොට්ටබ්බ රූපයයි, කාය විඥානයයි, පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. මනයි ධම්ම රූපයයි මනෝ විඥානයයි පස්ස වේදනා සංඥා චේතනා මන විකාර. ඒතර යථාර්ථය මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි. ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි වර්ණ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි පස්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව සංඥා චේතනා ඒ ටික අන්න ඒ ටික අට්ඨාරස ආයතනය පිළිබඳව යථාර්ථය දකින්න. එතකොට සිත සකස් වෙන ආකාරයත් හිතේ යථාර්ථයක් පේනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒතර දැන් අපි දකින්න ඕනේ අනිත්‍ය දකින්න ඕනේ. මෙච්චර කල් මම දුක පෙන්වන්නේ අනිත්‍ය දකින්න ඕනේ. අනිත්‍ය කියන්නේ මොකද්ද? වෙනස් වෙන ස්වභාව. මොනවද? ඇතිවීමක් වෙනස් වෙනවා, නැතිවීමක් වෙනස් වෙනවා. එතකොට ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. මොකද්ද හිතක්? හිතක් කියන්නේ ක්‍රියාවක්. ඉතින් නාහයට අරගෙන බලන්න. ආස්වාද කරනවා, ප්‍රස්වාද කරනවා. ආස්වාදය පටන් ගන්නකොට ඇති වෙනවා ආස්වාස කරලා දෙන්නකොට නැති වෙනවා ප්‍රස්වාසියත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේක හිමින්සරේ කරන්න ඕනේ ඉස්තරලා හිමින්සරේ කරලා හොඳට ඇතිවීම නැතිවීම දකින්න ඕනේ ඊට පස්සේ පොඩ්ඩක් වේගවත් කරගන්නවා ඒ වේගය තුලත් දකින්නවා තවත් ටිකක් වේගවත් කරගන්නවා ඒ වේගය තුලත් දකින්නවා දකින්න පුළුවන් ප්‍රමාණයට හොඳටම වේගවත් කරගන්න ඕනේ එතකොට වේගයෙන් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා පේන්න පටන් ගන්නවා ඊට පස්සේ ඇති බව අල්ලන්නත් බෑ නැති බව අල්ලන්නත් බෑ ධනත් අනිත්‍යයි ඍණත් අනිත්‍යයි ධන අල්ලන්නත් බෑ ඍණ අල්ලන්නත් බෑ කිසිම දෙයක් අල්ලන්න බැරුව යනවා මුළු ලෝකයම කොටස් දෙකකට මම බෙදනවා ධනයි ඍණයි කියලා ඔය දෙක හැර වෙන මොකවත් නැහැ මේ මේ මේ කමඨාන වඩනකොට ධන අල්ලන්නත් බැරුව යනවා ඍණ අල්ලන්නත් බැරුව යනවා මුළු ලෝකෙම අල්ලන්න බැරුව යනවා අල්ලන්න බැරුව ගියදී අතහැරලා යනවා ලෝකය කියන්නේ සංඥා කොටක් ආන් සංඥා අතහැරලා ගියේ නැති සංඥා වේදිත නිරෝධය. මේ නිරෝධ සමාපත්තිය කරනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. පස්ස නිරෝධය වෙනවා. තප්පරයකට මෙහෙම කරනකොට පටන් පස්ස නිරෝධය වෙනවා. බලන්න වෙන්නේ නැද්ද කියලා. එකපාරට කිසිම දෙයක් නොදැනී එකපාරටම ඊට පස්සේ සමාධිගත වෙයි. ඒ සමාධිය තුල ඇස් දෙක අරින්න නැතුව ඔහේ ඉන්න බහැල යනකම් ඉන්න. තේරුණා නේද? මේක වේගවත් කරගන්න ඕනේ. හැබැයි වේගවත් කොච්චර වේගවත් කළත් කමන්නේ දකින්න පුළුවන් ප්‍රමාණයට පමණයි. දකින්න පුළුවන් ප්‍රමාණයට වේගවත් කරගෙන යන්න. ඒකට විහෙතරපත් වෙනවා. උපායාසය දකිනවා. උපායාසයේ දැක්ක හැටි තවදුරටත් මේ හිත ඇතුලේ ඉන්න බෑ. හිත කියන්නේ මොකක්ද? ලෝකේ නේද? ඔන්න ඕකයි ඕකේ යථාර්ථය. ඕකේ ශාස්ත්‍රීය භාවය ඕකයි. එහෙනම් මේ කමඨහන ගෙදර ගිහිල්ලා වඩන්න වරදින්නේ නැහැ. මේ කමඨහන වඩන්න අනිත් දවසෙත් මේ කමඨහන ගැන මම කියලා දෙනවා. අනිත් දවසේ සක්මන් භාවනාව ගැන කියලා දෙනවා. <clears throat> මේ සතියක් තුළ මේ කමඨාන වඩ아가න ඉන්න ඕනේ. ඔය කමඨාන විතරක් වඩන්න වෙනම වඩන්න ඕනේ උද්‍යවේ ඥානියෙන් දකින්න. අර අර අට්ඨාන සායතනයේ පිළිබඳව අනිත්‍ය දකින්න ඕනේ. අට්ඨාන සායතනෙ මතකයි නේද? ඇස වර්ණ රූපේ චක්කු විඥාන මේ විදිහට මේ අට්ඨාන සායතනයේ පිළිබඳව යථාර්ථය දැකලා ඊට පස්සේ තමයි මේක පටන් ගන්න ඕනේ. ඒතර සිතානිත්‍ය දුක අනාත්මයි කියලා දැන් දැකලා ඉවරයිනේ. ඉතින් මේක විස්තරාත්මකව දකින්න අනිත්‍යය කියන්නේ මොකද්ද? ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව විනාශ වෙනවනේ. ආන් ඒතර හොඳට හරියනවා. හොඳයි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණම්හා ආපරිමුංචිස්සාමි සැමටම තෙරුවන් සරණයි